කාමරාගාංශය, භවරාගාංශය, පටිඝාංශය, මානාංශය, විචාංශය, විචිකිච්ඡාංශය, අවිජ්ජාංශය කියන මේ අනුශය ධර්ම. ඒ පරමාර්ථ වශයෙන් ලැබෙන්නේ ලෝභ, දෝෂ, මාන, ditthi, විචිකිච්ඡා, මෝහ කියන චෛතසික වශයෙන් හයක්. ඒට හේතුව කාමරාගාංශය, භවරාගාංශය කියා අංශයේ වශයෙන් එකක් දක්වනවා ධර්ම වශයෙන් ලෝභය එකයි ඒ නිසා දැන් ඊළඟට එන්නේ සංයෝජන සංයෝජන කියන්නේ සත්වයන් මේ සංසාරයට බැඳ තබන යොත් වගේ රැහන් වගේ කඹ වගේ ධර්ම කියන තේරුම නෙවෙයි සංයෝජන කියන්නේ ඒවා රැහන් 10ක් දක්වනවා සූත්‍රාන්තයේයි ඒ වගේම අභිධර්මයේදී 10ක් දක්වනවා. ඒ සූත්‍රාන්තනයෙහිදී කාමරාග සංයෝජන අපි ඒවා තමයි කියන්නේ කාමරාග සංයෝජන රූපරාග සංයෝජන අරූපරාග සංයෝජන පටිඝ සංයෝජනය මාන සංයෝජනය ඉක්ති සංයෝජනය සීලබ්බත පරාමාස සංයෝජනය විචිකිච්ඡා සංයෝජනය උද්දච්ච සංයෝජනේ අවිද්‍යා සංයෝජන. දැන් මේ විදිහට නෙවෙයි බොහෝ දෙනෙකු මේ දැනගෙන තිබෙනවා. දැනගෙන තිබෙන්නේ මේ සංයෝජන ධර්ම මාර්ගයෙන් මාර්ගය සිත් වලින් ප්‍රහාණය කරන. අනේ ප්‍රහාණය කරන ධර්මයන්ගේ වශයෙන් උයි ඒවා කියන්නට පුරුදු වෙලා තිබෙනවා. එහෙමනේ දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ මුලටම ගත දික්ටි සංයෝජන. විචිකිච්ඡා සංයෝජන. සක්කායදික විචිකිච්ඡාව. සීලබ්බත පරාමාස සංයෝජන. ඒකට දික්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. කියන ඒ තුනයි ඒ අපි කියන්නට පුරුදු වෙලා තිබෙන මේ විදිහට. ඒ ඒ මක්නිසාද සෝවාන් මාර්ගයෙන් සහ මුලින් නැති කරන්නේ ඒ තුන. පළමුවෙන්ම නැති කරන් ලබන ධර්ම තුන තමයි සංයෝජන වශයෙන් ඒ තුන. සෝවාන් මාර්ගය. ඊළඟට කාමරාග පටිඝ. මෙතන කාමරාග සංයෝජනය පටිඝ සංයෝජනය. ඒ කාමරාග සංයෝජනයයි පටිඝ සංයෝජනයයි ගැන ඊළඟට කියනවා සකෘදාගාමි මාර්ගයෙන් මේ සංයෝජන ධර්ම දෙක තුනී කරනවා අනාගාමි මාර්ගයෙන් මේ දෙක එහෙම පිටින්ම නැති කරනවා ඒ නිසා ඒ ඒ එතකොට පහක් කීවා වෙනවා. ඒ පහ තමයි ඕරම් භාගීය සංයෝජනය කියන්නේ. එතන ඕර කියලා කිව්වේ කාම ලෝකයේ. සත්වයන් මේ කාම ධාතුවට කාම ලෝකයට බැඳ තබන ධර්ම කියන අර්ථයෙන් තමයි ඒවට ඕරම් භාගීය සංයෝජනය. ඉතිරි වෙන ඒවා තමයි රූප රාග සංයෝජනය, අරූප රාග සංයෝජනය, මාන සංයෝජනය, උද්දච්ච සංයෝජනය අවිජ්ජා සංයෝජනය. ඒ කියන්නේ දැන් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. ඒ පහ අන්තිමට කියන්නේ ඒ සංයෝජන පහ. එහෙම පිටින්ම නැති කරන්නේ අරහත්මයි, රහත්මයි. අනේ විදිහටයි අප පුරුදු වෙලා තිබෙන්නේ. මෙතන කාම රාග සංයෝජනය, රූප රාග සංයෝජනය, අරූප රාග සංයෝජනය. ඒ සංයෝජන තුනක් වශයෙන් දක්වා පිළිෙන්නේ ධර්ම වශයෙන් ධර්ම වශයෙන් එකක් එකක් නයි ලෝභය කාම රාග සංයෝජනේ රූප රාග සංයෝජනේ අරූප රාග සංයෝජනේ කාම රාග සංයෝජනේ කියේ ඒ කාම ධර්ම කාම වස්තුන් හි තදින් ඇතිවන්නා වූ ලෝභය ඒකයි දැන් මේ මේ සංයෝජනයේ හේතු කොටගෙන තමයි සත්වයන් කාම ධර්ම පිළිබඳව ඇලෙන්නේ. ලෝභයෙන්නේ. ඒ වගේම කාම ලෝක. ඒකට කියනවා කාම ධාතුව කියලා. ඒ කාම ධාතු සංඛ්‍යාත කාම ලෝකෙහි සත්වයන් ඇලෙන්නේ. දැන් ඒ රූපාදී පංචකාමයන්ම තිබෙන්නේ කාම ලෝකෙහි. මේ ද රූප ලෝකෙහි රූපාදී පංචකාමයම නැහැ. රූප ශබ්ද දෙක තිබෙනවා. නමුත් ඒවා ඒ තිබෙන්නේ ඒ එහි දී ඔය ඒ රූප රූපයේ පිළිබඳව හා ඒ ශබ්දයේ පිළිබඳව අපට උපදනා විදිහේ ඇලෙන ලෝභයක් වුණට උපදිනවා නෑ ඔහු ධ්‍යාන බලයෙන් ඒ කාම කාමච්ඡන්ද නිවරණය යටපත් කළායනේ ඔවුන්ට ලෝභය ඇතිවන්නේ නැත්තේ නෑ. ඔවුන්ට ලෝභය ඇති වෙනවා. ඒත් මේ කාම වස්තුන් අරමුණු කොට ඇතිවන්නා වූ කාම රාග වශයෙන් ඇතිවන ලෝභයක් නෙවෙයි. තේරුණා නේද? මේ කාම රාග සංයෝජනය, රූප රාග සංයෝජනය, අරූප රාග. රූප රාගය කියවේ රූප රාගය කියන්නේ එතන රූප නෙවෙයි. මේ රූප කියන්නේ මේ රුප්පතිති කෝ භික්කවේ තස්මා රූපං කිවිච්ඡති කියන ඒ රූප පිළිබඳව පවත්නා වූ ආසාව නෙවේ. එතන රූප රාගය කියේ රූප භවය. ඒ රූප භවය හා රූපාවචර ධර්ම පිළිබඳව පවත්නා වූ ආසාව. දැන් රූප රූප භවයේ කියේ භක්ම ලෝක කීයක්ද? රූප භව වශයෙන් දක්වන භක්ම ලෝක 16ක් නේ. ඒනි එකක් අසඤ්ඤ සත්වය පහක් සුද්ධාවාස අනිත් ඒවා තමයි ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන භූමීන් වශයෙන් දක්වන්නේ. මේ නම් එහෙමත් දන්නවනේ මේ පින්නතු. මේ ඒ භක්මපාරිසජ්‍ය භක්ම පුරোহিত මහා භක්ම පරිත්තාප අපමානාප ආභස්තර පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්න වේහත්ඵල අසඤ්ඤ සත්ත්‍ය ඊළඟට අවිහා තත්ත්ව සුදස්ස සුදස්සී අකනිච්ඡය කියන ඒ සුද්ධාවාස පහ එහෙම දක්වන රූපාවචර භක්ම ලෝක 16ක් ඒ 16න් එකට සිත නැහැ. කය පමණයි. අනිත් 15ෙහිම සිතයි කයයි يعني නාම රූප දෙකම පවතී. අරූපාවචර භූමි සතරක් තිබෙනවා. ඒ වගේ ආකාසානංචායතන ආදී වශයෙන් දැක්කේ. දැන් මේ රූප රාගය කියන එකෙන් රූප රාග සංයෝජනය කියන එකෙන් ගත යුතුව තිබෙන්නේ රූප භවය කියන්නේ රූප ලෝක. ඒ රූප ලෝක කියන තැනදී මොනවද ඒ රූප ලෝක වශයෙන් ගන්නට තිබෙන්නේ? ඒ ගන්නට තිබෙන්නේ රූපාවචර භූමියේ ලැබෙන මේ රූප ධානයාගේ විපාක. ඒ විපාකයි ගන්න. ප්‍රධාන වශයෙන් ඒකනේ. ඒ රූපාවචර බ්‍රහ්මීකුව කෙනෙකු උපතක් ලැබීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ තැනැත්තා ඒ රූප ධ්‍යාන විපාකයේහි ලබන්නට ඕන. ඒ රූප ධ්‍යාන විපාකයේහි ලබන්නට උපදවා ගත්තා වූ රූප ධ්‍යාන පිළිගන්නට ඕන. එතකොට ඒ තැනැත්තාට රූප ධ්‍යාන පිළිබඳව පවතින ආසාව. ඒ රූපාවචර ධ්‍යානයක් උපදවා ගන්නට ඒ රූපාවචර ධ්‍යානය පිළිබඳ වූ ආසාවක් ඒ ආසාවෙන් තමයි ඔව් ඒ ආසාව ඔහුට ඇති වෙනවා. يعني රූප ධානයක් උපදවා ගන්නට ඕනේ කුමක් සඳහාද? ඒ නැතුව රූප භවයේ උපදින්නට බෑ. ඒ නිසා ඒ රූපාවචර කර්ම පිළිබඳ නැත්නම් රූපාවචර කුසල ධර්මයන් පිළිබඳවත් එයින් ලබා දෙවන විපාක ස්කන්ධයන් පිළිබඳවත් ඇතිවන්නා වූ ලෝභය තමයි රූප රාග සංයෝජනයේ වශයෙන් දක්වන්නේ. ඔව් ඔව් විපාක ඒ විපාකයේ රූපාවචර කුසලයාගේ විපාක. ඒ රූපාවචර කුසලයාගේ විපාකයේ වශයෙන් ලැබෙන සුගතියෙහි සුගතියේ කියන විටත් භ්‍රම ලෝක සංඛ්‍යාත සුගතියෙහි ප්‍රතිසන්දියක් ලබා දෙනවා ඒ රූපාවචර ධානයෙන් නොපිරිහි කාලක්‍රියා කළොත්. ඒ නොපිරිහි කාලක්‍රියා කරන්නේ නැතුව ඒ ඒ ධානයේ විපාකේ ලබන්නට බෑ. එතකොට විපාක වශයෙන් ලැබෙන්නේ මොනවද? ධර්ම වශයෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සතරයි. ඉතින් මේ රූප භවයේ ලැබෙන අනිත් මොනවද ලැබෙන්නේ? රූපස්කන්ධය ලැබෙනවා. ඒ රූපස්කන්ධය. ඉතින් මේ රූපස්කන්ධය ඒ රූප භූමියේ ලැබුණයි කියා ඒවා රූපාවචර වෙන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. රූපාවචර කියන ඒ නමට ඇතුළත් වන්නේ රූපාවචර නාම ධර්ම පමණයි. ඒ රූපය රූපී භක්මේකට ලැබුණා. ඒ රූපය ගැන කතා කරන්නේ සබ්බංච පනේතං රූපං කාමාවචරං. රූප කොහේ ලැබුණා ඒවට කියන්නේ කාමාවචර. නාම ධර්ම පිළිබඳව තමයි වෙනසක් තිබෙන්නේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. දැන් අපි සිත් පිළිබඳව ඉගෙන ගන්නා විට මේ භූමි සතරටම වෙන්කොටයි ඉගෙන ගත්තේ. නමුත් රූප පිළිබඳව කතා කරන විට කාමාවචර රූප, රූපාවචර රූප එහෙම කියලා ගත්තේ නැහැ. ඔක්කොම රූප කාමාවචර. හැම රූපයක්ම කාමාවචර. ඈ? ඔව් ඒ රූප පිළිබඳව තියෙන වෙනසක්. ඒ මොකද ඒ ඒ භූමියේ ලැබෙන රූපයන්ගේ ස්වභාවය අපට මේ පෙනෙන විදිහේ රූප නෙවෙයි. දැන් ඒ වගේම තමයි දැන් කාම භූමියක් වන දිව්‍ය ලෝකෙහි ඒ දෙවියන්ට ලැබෙන රූප මේ අපට ලැබෙන රූප මෙන්ම ඒ නිසා අපිට පේන්නේ නැහැ. ඊට වඩා සූක්ෂම තත්වෙහි රූප. ඒට හේතුව අපට තිබෙනවා අර විශාල කරජ කයක්. අපි මේ ඕපපාතික ප්‍රතිසන්දියක් ලබන්න නෙවෙයි. නෙවෙයි. අපේ ඒ මෞපිය සම්බන්ධයක් එයට හේතු වෙනවා. එහෙම හේතු භූත වෙන කයක් අපට ලැබී තිබෙන ගොරෝසු කයක්. දැන් දෙවියන්ගේ රූප එහෙම නෙවෙයි. දැන් එබැවිනුයි අප මේ ශරීරය ඇසුරු කොට පවතින සිත මේ කයින් ගිලිහි ගියාට පස්සේ මේ කය වැඩකට නැති දරකඩක් වගේ ඇද වැටෙන්නේ මක්නිසාද මෙහි අර මේ කරදකය නිසා දෙවියන්ගේ තේ කය ඇසුරු කොට පවත්නා සිත නිරුද්ධ වෙනවා. එතනදී ඔවුන් චුතවන්නේ. ඒ චුතවන විට ඒ ශරීරය මේ නාමකාය ඇසුරු කලේ යම් ශරීරයක් නම් ඒ ශරීරයත් හරියට කපුරු පිලිස්සුනා වගේ අතුරු දහන්නේ. අර ඕපපාතික ප්‍රතිසන්දි ලැබෙන අන සත්‍යයන් පිළිබඳවම తත්වයේ එහෙමයි දක්වලා තියෙනවා. सिंह रूप බොහෝ එහෙම වෙන්නට ඕනේ. නෑ සමහර විට එහෙම ලැබුවන් ආහාර පාන ආදියෙන් වෙනස් වෙනවානේ. ඒ නිසා අපි වෙන්නට පුළුවන්. භ්‍රම ලෝක දැන් ඔය പ്രേත වගේ සතුන් පිළිබඳව දක්වන්නේ කය අතුරු දහන් වෙනවා. කාය විඥානේ තියෙනවා. ධක්මින්ට නෑ. ඒ මොකද ඒ කාය ප්‍රසාරය වුණට නෑ. ධක්මයන්ට ලැබෙන්නේ නෑ. ඒ වුණ අර කාම ඡන්දය යටපත් කළ පිරිසක් නේ. ඒ කාම ධර්ම පිළිබඳව තිබෙන, කාම වස්තුන් පිළිබඳව තිබෙන ඒ ආශාව ධ්‍යාන බලයෙන් යට කළා. ඒ නිසා ඔවුන්ගේ තිබුණේ නෑ ඔවුන් කාම වස්තුන්, කාම ධර්ම පිළිබඳව ආශාව ඔවුන් තුල පැවතුනා නම් ධ්‍යාන ලබන්නට බෑ. ධ්‍යාන ඉපදෙන්නේ ඒ කාම වස්තුන් පිළිබඳව තිබෙන ආශාව යට කරලා රූපාදී පංචකාමයන් පිළිබඳව තිබෙන ආශාව යටපත් කරනවා. ඒ යටපත් කරන ලද රූපාසාදී ඒ ආශාවන් නිසා ඔවුන්ට ඒ මේ తত্ত্বය වුන් රැකගෙන සිටින්නට ඕන මේ ජීවිතයේදී ලබන්නේ මෙහිදී ලබනවා. ඒ ලැබූ තැන් පටන් ඔවුන්ගේ මිය යාම සිදුවන තුරු ඒ తত্ত্বය එලෙසම පවත්වා ගන්නට ඕනේ. ඒ කියන්නේ ධානයේ නොපිරිහි සිටින්නට ඕන. ධානයෙන් පිරිහුණොත් කොයිතරම් මහන්සියෙන් Taman උපදවාගත්ත ධානයක් වුවත් ඒ ධානයෙන් පිරිහුණොත් ඊට ලැබෙන විපාකය ලැබෙන්නේ නැහැ. ඒ විපාකය ලැබෙන්නේ නැහැ. විපාකයේ වශයෙන් ලැබෙන්නට තිබෙන්නේ එහි විපාක තිබෙන්නේ තුනයි. ඒ විපාක අවස්ථා වශයෙන් තියෙන්නේ තුනයි. ඒ මොනවාද තුන? පටිසන්ධි භවාංග චුති. ඒ භාංග චුති කියන අවස්ථා දෙක ලැබෙන්නට නම් පටිසන්ධිය ලබන්නට. පටිසන්ධිය ලබන්නට බෑ ධානයෙන් පිරිහුණොත්. ඒ නිසා ඒ භ්‍රමයේක වශයෙන් උපතක් ලබන්නට නම් මෙහිදී උපදවා ගන්නා ලද ඒ ධානයෙන් නොපිරිහීම සිටින්නට ඕනේ Tamanගේ මරණය සිදුවන තුරු. ඉතින් ඒ විදිහේ තත්වයක් රැකගෙන ආරක්ෂා කරගෙන ඔහු සිටින්නේ ඔහු තුල අප්‍රහීන වශයෙන් පවත්නා මේ භ්‍රම ලෝකෝත්පත්තිය පිළිබඳව තිබෙන ආශාව ඒක රූප රාගය ඒක රූප රාගයේ රූපාවචර භ්‍රම ලෝක පිළිබඳව තියෙන ආශාව අනේ රූප රාගය එතකොට මේ රූප රාගය කියන්නේ රූප භූමිය පිළිබඳව රූපාවචරයන් පිළිබඳව තිබෙන ආශාව ඒක සුදු ආශාවක් පමණක් නෙවෙයි ඒකයි රූපාවචර භූමියට ඒ භවයට සත්වයන් බැඳ තබන රැහම. ඒ නිසායි ඒකට රූප රාග සංයෝජනය ඒ රැහම. ඉතින් ඒ නිසානේ දැන් රැහන් වශයෙන් කතා කරනවා නම් මේ ලෝකෝත්තර මාර්ග කුසලයන්ගෙන් කරන්නේ ඒ රැහන් කැපීම තමයි. ඒ රැහන් කපා දැමීම. ඒ අන්තිමටම ඉතුරු වන රැහන් ටික කපා දැම්මම ඒ නිසානේ කිසිදු භවයකට අල්ලා බඳින්නේ නැහැ. එබැවින් මේ එතකොට ඒ අන්තිම රැහන් ඉතුරුව තිබුණු රැහන් සියල්ලම කපා දැම්මට පස්සේ හේතනත්තා ඒ ලබා තිබෙන ආත්ම භාවය යම් තාක්කල් පවතීද ඒ තාක්කල් ජීවත්ව සිට අනිත් සත්වයන්ගේ මෙන්න මරණය සිදු වෙනවා. නමුත් මේ මරණය එතුමා පිළිබඳව දක්වන්නේ මොන මරණයක් කියලාද? සම්ඡේද මරණය. ඒ තමයි අන්තිම වරට මැරෙන බව. අප පිළිබඳව නම් අපි හැමදාමත් උපදින මැරෙන කොටසක් වයිස් ඉන්නේ. අන්තිම මරණයක් නෙවෙයි. දැන් බොහෝ සමහරෙක් හිතනවා ඒ එයාගේ මේ අන්තිම මරණය. ඒ කියන්නේ මෙතන එකම මරණයක් නැත්නම් මුල්ම මරණයක් අන්තිම මරණයක් කියන්නේ. එහෙම හිතන්නට වන්නේ මේක පෙර ආත්මභාවයක් තිබුණෙත් නැත. මින් පසු ලැබෙන ආත්මභාවයකුත් නැත කියලා සලකන අය නම් අයට නම් තිබෙන්නේ එකම මරණය. එකම මරණය. ඈ උච්ඡේදය. උච්ඡේදය. එහෙම නෙමෙයි. මෙතන මැරෙන්නේ අපිට කියත හැකි විදිහට කෙනෙක් උපදින්නේ මැරෙන්නට ඊළඟට මැරෙන්නේ උපදින්නට ඒ වගේ යන්නේ අපි එහෙම ඉගෙන ගන්නනේ ප්‍රතිසන්දි භවංග වීතියෝ චුතිචේහ තථා භවන්තරේ පුනසන්දි භවංග විච්ඡයන් පරිවර්තති චිත්ත සම්පති අපි අන්ධර්ණාත් සංග්‍රහයේ අර මේ වීති මුක්ත කාණ්ඩෙහි අන්තිමට ඉගෙනගත්ත ඒ ගාථාවෙන් කියන්නේ කුමක්ද? පටිසන්ධි භවංග වීතියෝ ප්‍රතිසන්ධි සිත ඊළඟට ඒ භවයේහි ඇතිවන්නා වූ භවාංග සිත ඒ භවාංග සිත් නැවති ඒ ඒ අරමුණෙහි එල්බගෙන හත ගන්නා වීති සිත් ඔහොම පවතිනවා මේ පටිසන්ධි සිත එකවරයි ඊළඟට භවාංග සිත ඇති වෙනවා අලුත් අරමුණක් එල්බ ගන්න හැම අවස්ථාවකදීම භවාංග සිත නැවතී චිත්ත වීති උපදිනවා චිත්ත වීතියකට අනුතුරුව නැවතත් සිත භවාංගයට වැටෙනවා ඔය විදිහට පැවතගෙන ගිහින් අන්තිමට මේ ධවය පිළිබඳ වූ චුතිය ඇති ඒකට පටිසන්ධි භවංග වීතියෝ චුති ඒක භවයක් පිළිබඳ ඊළඟට මොකද වන්නේ චුති චේහ චුති චේහ තථා තථා කියන්නේ ඉතේම භවන්තරේ අනතුරු ආපි භාවයේ ඒකයි වෙන්නේ. පටිසන්ධි භවංග විහිතියෝ උච්චති. පුනසන්ධි නැවතත් පුනසන්ධි නැවතත් ප්‍රතිසන්ධිය. පුනසන්ධි භවංග විච්ඡයන් නැවතත් ප්‍රතිසන්ධිය භවංගය කියන මේවා ඉති අයන් මෙලෙස මේ වගේ පරිවත්තති චිත්ත සංතති මේ චිත්ත සංතතිය පෙරලෙනවා. පෙරලෙනවා. එහෙමයි ඉතින් ඒක තමයි මේ අපි සංසාරේ කියන්නේ. සංසාරේ කියන්නේ ඒක. උපදිනවා ජීවත් වෙනවා මැරෙනවා. උපදිනවා ජීවත් වෙනවා මැරෙනවා ඕක තමයි. දිගටම කරගෙන ආපු වැඩේ මේ දක්වාම ආදියක් පේන්නේ නැහැ. නමුත් හැමදාම හැමතිස්සෙම සිදුවන දේ උසයි. ඒ తত্ত্বය දුකයි කියලායි බුදුහාමුදුරුවෝ වදාළේ. දුක්ඛා ජාති තුනක් තුනක්. නැවත නැවත ඉපදීම දුකයි. ඒ නිසායි උන්වහන්සේ සොයාගෙන ආවේ යේ මේ මොකද්ද මේ මේ මේ දුක උපදවාලන හේතුව කුමක්ද? ඒක සොයාගෙන ගියේ. සොයාගත්ත දිනෙහිදී ප්‍රකාශ කළේ නේ? එම්බා වඩුව ඔබ මට මීට පස්සේ ගෙවල් හදන්නේ නැtei කියලා. අන්න ඒ තෘෂ්ණාව තමයි මෙතන මුලදීම දක්වන්නේ. කාම රාග සංයෝජනය, රූප රාග සංයෝජනය, අරූප රාග සංයෝජනය. මේ මුලට දැකීමේ තියෙන යුක්තියක් නේද? දැන් මෙතන පිළිවෙල ගන්නකොට කාම රාග සංයෝජනය, රූප රාග සංයෝජනය, අරූප රාග සංයෝජනය කියලා ඒ සංයෝජන තුනමයි පළමුවෙන්ම කියන්නේ. ඒ ඒ සංයෝජන තුනම ධර්මයක් වශයෙන් දක්වන තැනදී අපි චෛතසික වශයෙන් ඉගෙනගත්ත ලෝභය. ලෝභය. එතකොට කාමරාග සංයෝජනය වන්නේ ලෝභ මූල ditthිගත සම්පයුක්ත ලෝභ මූලයේ යන ditthිගත විපයුක්ත කියන සිත් කීයක් තියෙනවද? 8ක් තිබෙනවා. සෝමනස්ස සහගත සිත් 4යි, උපේක්ෂා සහගත සිත් 4යි. ditthිගත සම්පයුක්ත සිත් 4යි, ditthිගත විපයුක්ත සිත් 4යි, අසංඛාරික සිත් හතරයි සසංඛාරික සිත් හතරයි. ඒ විදිහටනේ ඒ අට එන්නේ. මෙන්න මේ සිත් අට. ඒ සිත් අටේ කාම වස්තුන් පිළිබඳව නම් ඒ ආශාව උපදින්නේ. ඒ කියන්නේ යම් කිසි අවස්ථාවකදී ඒ රූපාවී පංචකාමයන් එහෙම නැත්නම් මේ දිව්‍ය මනුෂ්‍යාදී මේ භවයන් පිළිබඳව නම් Tamanට ආශාව උපදින්නේ. ඒ ලෝභ සිත ඇතිවන්නේ. අන්න ඒ ලෝභ සිත කාමරාග සංයෝජනයෙන් යුක්ත වූ සිතක්. ඒ සිතෙහි උපදන ලෝභය තමයි කාමරාග සංයෝජනය කියන්නේ. දැන් අපට තිරෙනවා ඒ ඒ ඒ ඒ ඒ తත්වය ඒ ලෝභෙහි කාමරාග සංයෝජන බව. අපි ප්‍රහීන කරලා නැහැ. ප්‍රහීන කරලා නැහැ. ඒ නිසා අපට නැවත නැවතත් නැවත නැවතත් කොයිතරම් මේ මේක නරකයි කියා හිතුවත් නැවත නැවතත් අපට ඒ කාම රාග සංයෝජනය ලෝභ මූල ස්ථිතෙහි වරින් වර ඒ අවස්ථාවවලදී උපදිනවා. භව තණ්හා කියන විට රූප භව අරූප භව කියන ඒ දෙක පිළිබඳව විශේෂයෙන් දක්වනවා. ඒ දැන් එතකොට කාම රාග සංයෝජනය ඊළඟට රූප රාග සංයෝජනය කියන එක ඇතිවන්නේ අපි ගනිමු මෙහෙම. දැන් කෙනෙකුට කියනවා කොයිතරම් දුකෙන් තොර සැපෙන් යුක්ත වූ ජීවිතයක් මේ මිනිස් ලොව ගත කළත් ගත කළත් ඒ මිනිස් ලෝකී ලබන මේ රූප කයම බොහෝම රෝගාදියට භාජන වන කය. ඒ නිසා අපටම වැළඳුණත් එහෙම නැත්නම් අපට නොවැළඳුණොත් නොවැළඳුණත් අන්නේ අයට වැළඳී සිටින රෝගාබාධ ආදිය දකින්න පිට කෙනෙකුට වැටෙන්නට පුළුවන් අපු මේ මේ සුගතියයි කියකත් මේ මිනිස් ලොව කොයිතරම් දුක් ඇති තැනක් ඒ රෝග නිසා තිබෙන දුක් ඒ වගේම තවත් කෙනෙකු විසින් අල්ලා මරණ අවස්ථාවේදී කපන අවස්ථාවේදී අමින අවස්ථාවේදී මොනතරම් දුක් ඒ ඇයට ලැබෙනවද? අපි ඒ සත්‍ය නිදිලා නැ කාටද දැරිය ඇවිත් ඈ අපි අල්ලාගෙන මරන්න. අනින්න. කපන්න. කාටද බැරි? ඒ තත්වයෙන් විදුණු ශරීරයක් නෙවෙයි අපිට පිළෙත්. ඒ නිසා එහෙම ශරීරයක් ලැබපු කෙනෙකුට, තියෙන කෙනෙකුට ඒ දුක එහෙම පිටින් නැtei කියලා කියන්නට බෑ. කොයි වෙලේ හෝ ඇතිවන්නට පුළුවන් එකක්. ඒක අපට වර්තමානයේදී වුණත් අප රට පිළිබඳව සැලකෙන කොටත් ඒ තැන්වල වාසය කරන්නන්ට ඒ දුක බොහෝම තදින් ඇති වෙලා තිබෙනවා. ඒක මේ රටේ විතර නේ සමහර රටවල දිනපතාම ඒ තත්ත්වයේ තියෙන දැන්. දිනපතාම. ඒ මේ කයක් තිබෙන නිසා කෙනෙකුට මේ පිළිබඳව සලකන විට හිතෙන්නට පුළුවන් මේ දුක් පිළෙන්නේ මේ භූමියේ ඉන්නේ. ඒ නිසා නැවත මේ මිනිස් ලෝණ උපදින්නට ඕනේ නැහැ. දෙව්ලොව මේවා නැහැ. නෑ. ඒ නිසා මම දෙව්ලොව උපදින්නට ඕනේ කියලා කෙනෙක් දෙව්ලොව ඉපදීමට ඕන කරන පින් කරනවා. එතකොට ඒ දෙව්ලොව පිළිබඳව තිබෙනවා දිව්‍ය පංචස්කන්ධයක් පිළිබඳව එතන තාපය තිබෙනවා ආසාව. ඒද මේ කාමරාග සංයෝජනය. කාමරාග සංයෝජනය. ඉතින් ඒක නැත්තා දැන් කවුරු හරි අහුවොත් කාට හරි අහන්නට ලැබුණොත් දෙව්ලොව උපදින්නට නම් දෙව්ලොව උපදින්නට නම් දන් දීමාදී මේ පින් කරන්නට ඕන, පවෙන් වළකින්නට ඕනේ කියලා ඒ තැනත්තා හරියට මේ යක්ෂා වේශමන කෙනෙකුට අර දුම්වල ගහනවා වගේ දුම්වල ගහම යකා ආයුස් වෙනවනේ. ඒ වගේ මේ දෙව්ලොව යන්නට තියෙන ආශාව හේතු කොටගෙනම අනිත් ඔක්කොම අමතක කරලා වරදින් වලකිනවා පින්ම කරනවා මොන ආස මොන මොන කරුණක් නිසාද දෙව්ලොව යන්නට තියෙන ආශාව නිසා ආශාව නිසා. ඒකද කාමරාග සංයෝජනයයි. ඉතින් ඒ කාමරාග සංයෝජනයේ ඇති වූ නිසා ඒ නිසානේ දැන් අකුසල ධර්ම කියනවා. ඒ අකුසල ධර්ම වලින් ඇතැම් අවස්ථාවලදී කුසලයන්ටද උපකාර ලැබෙනවා. දැන් දෙව්ලොව ඉපදීමේ ආශාව ඇති වුණාම ඒක ආශාවක් වශයෙන් ගන්න. ලෝභ මූල සිත. ඒ ලෝභ මූල සිතෙහි උපදනා ලෝභයයි එතන ඒ ආශාවයි කියන්නේ. ඒ ආශාව ඊළඟට Taman බලාපොරොත්තු වන දේ ඉටු කරගන්නට නම් පව් කරලා පුළුවන් බෑ යන්නේ. ඒ නිසා හේතනත්තා පවෙන් වළකින්නට ඕන. ඒ පවෙන් වළකින්නටත් දෙව්ලෝ පිළිබඳව තිබෙන ආශාව හේතුවක් වෙනවා. හේතුවක් වෙනවා. ඊළඟට එතනත්තා හුදු පවෙන් වැළකීලා විතරක්මදි පින්ද කරන්නට ඕන. දන් දීම ආදී පින් කරන්නටත් ඕන. සීල් රකින්නට ඕන. ඒව කරන්නට. ඉතින් ඒවත් කරනවා. දැන් කෙනෙකුගෙන් ඇහුවොත් කුමටද සිල් රකින්නේ කියලා කෙනෙක් කියන්නට පුළුවන් අපායේ උපදින්නට තියෙන බය නිසායි කියලා තව කෙනෙක්. එහෙම නැත්නම් කෙනෙක් කියන්නට පුළුවන් දෙව්ලොව උපදින්නට ඕන කරන නිසායි කියලා. ඉතින් ඒ දෙකෙන්ම මොකක්ද දක්වන්නේ? ඔහු ඒ පින නැත්නම් ඒ කුසලෙහි යෙදෙන්නේ මේ කාමරාග සංයෝජනයේ කෙරෙන ලද තල්ලු කිරීම නිසා. කාමරාග සංයෝජන. ඒ නිසා ඒ ඒ ආසාව නිසා එහෙම පින් කරනවා කියන එක වැරදි කියන එක නෙමෙයි. නමුත් එහෙම තල්ලු කරනවා. පින් කරන එකනේ කරන්නට තියෙන්නේ පව් කරන්නේ නැතුව. නමුත් කාමරාග සංයෝජනය ඇති වෙනවා. ඒ ලෝභය කුසලයට උදව් වෙන අවස්ථාව. ඉතින් මේ ලෝභය විතරක් නෙවෙයිනේ. ඒ තනත්තා එහෙම මේ මේ ලෝකෙහි පමණ දුක දකිනකොට දිව්‍ය ලෝකෙහි දුකක් නොදනිකොට නොදකිනකොට ඔහුට ඇතිවන්නේ කුමක්ද? අවිද්‍යාව. අවිද්‍යාව විචාපච්චය සංඛාර. අවිද්‍යාව ඇතිවන්නේ. ඔහු දකින්නේ නැහැ දෙව්ලොව දුකක් කියන. නමුත් දෙව්ලොවේ කියන එකත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දෙව්ලොවක් දුකයි කියන්නේ. ඒ කියන්නේ දෙව්ලොව දුකයි කියවේ ඒ දෙව්ලොව තියෙනවා සැපේ කියන එක. නමුත් යම් කිංචි වේදිතං සබ්බං තම් දුක්ඛස් වින්ති වදාමි. යම් වින්දනයක් තිබේනවා. ඒ සියලුම විඳීම දුකයි කියන්නේ. ඇයි ඒ? සැපය විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා දෙවිවරු වා එතනින් චුතවන්නට අවස්ථාව පැමිණි කල මහා කනගාටුවට ශෝකයටපත් වෙනවා. විනාය තබා ශක්‍රදේවේන්ද්‍රයන් බියටපත් වුණා. තමන්ගේ ආයු පිරිහුණු බව දැකලා මහත් හිතේ අමාරුවෙන් එතකොට ඔහුට ඇති වුණා ඊර්ෂාවකුත් Taman මේ ශක්‍ර සම්පත්තියෙන් පිරිහිලා යන වෙන ශක්‍රයක් මෙතෙන්ට එයි. ඒකටත් කැමති උනේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වෙතට ආවන්. ඇවිල්ලා ඇහුවේ තේ ප්‍රශ්නෙමයි. මේ සක්කපංග සූත්‍රයේ කියලා බලන්න. මම දැන් ඒක කියන්න ඕනේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔහුට ඔහුගේම අදහස් පරිදි ධර්මයේ දේශනා කළා. සක්‍රය ඇතින් සෝවාන්. සෝවාන් වුණා පමණක් නෙවෙයි. මැරිලා උපන්නා. නැවතත් සක්‍රය වෙලා. ඒකනේ ඉදේව කිච්ච මානස්ස දේව භූතස්ස මේ සතෝ පුනරායිච මේ ලබ්ධෝ එවං ඥානාහි මාරිස්ස කියලා බුදුහාමුදුරන්ට වදාළේ. එතන සිට නැවතත් තමන් ආයුෂ ලැබුවයි කියලා පුනරායිච මේ ලබ්ධෝ නැවත උපන්න ඇති. සක්‍ර හැක්කේ. ඔව් සක්‍ර හැක්කේ. ඈ? ඔව් නෑ බය තිබෙනා විතරක් නෙමෙයි. කොයි භූමියේ උපන්නාද කියන්නේ දැන් මේ භූමියේ ඉපදිලා මේ භූමියේදී රහත් වෙනවානේ. මේ භූමියේදී රහත් වෙනවා. රහත් වුණාම සියලුම කෙලෙස් නැති කරනවානේ. සියලුම කෙලෙස් නැති කරනවා. නමුත් දුක අවසන් කලේ නැහැ. පංචස්කන්ධ දුක්ඛේ තාම තියෙනවානේ. ඒ මේ ලෝකේ පවතින දුක. ඒක තිබෙනවා. ඒ නිසා තමයි ඒ රහතන් වහන්සේ සෝපාදිශේෂ නිබ්බාන ධාතුවට නම් පැමුණුණා. ඒ කියන්නේ තමන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කළා. ඒ ඒ නිර්වාණයට ඕනෑ වේලාවක. ඒ කියන්නේ නිර්වාණ ධාතුව අරමුණු කරමින් පවත්වන ඵලසිත ඇති කරගෙන වාසය කරන්නට පුළුවන්. ඒකට ඵල සමාපත්තියෙන් යුක්තව වාසය කරන ඒ අවස්ථාවවලදී අනිත් කරදර හිදිහැර ඒ වේදනා ආදිය උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ඒ ඵලයට සමවැද සිටින අවස්ථාවක්. නිර්වාණය අරමුණු කරගෙන. ඒ සෝපාදිශේෂ නිබ්බාන ධාතුවට පැමිණි. ඒ සෝපාදිශේෂ නිබ්බාන ධාතුවට පැමිණි නැත්නම් ඒ නිබ්බාන ධාතුව සාක්ෂාත් කළ රහතන් වහන්සේට මේ ස්කන්ධ පංචකය පිළිබඳව මේ වර්තමාන භවයේ තිබෙන දුක එහෙම පිටින්ම නැතුව ගියේ නැහැ. උන්වහන්සේට නැතිව ගියා දුක පිළිබඳව ඒක දේශයක්. ඒ මොනවාද? දුක්ඛ දුක් වේදනාව තිබෙනවානේ මානසික කායික වශයෙන් දෙකකට බෙදලා මානසික එක දෝමනස්ය කායික වශයෙන් දුක්ඛය මානසික වශයෙන් උපදනා වූ දුක උන්වහන්සේට නැහැ ඒ කියන්නේ උන්වහන්සේට කවුරු හරි ගැව්වා බැන්නා ඒ නිසා ඇතිවන ශෝකයක් කනගාටුවක් දුම්නසක් නැහැ තරහවක් උපදින්නේ නැහැ ඒක කෙලෙස් නැති කරලා නමුත් උන්වහන්සේට තිබෙනවා කයක් ඒ කයට කවුරු හරි පීඩා කරනවා නම්, අනිනවා නම්, කපනවා නම්, ගහනවා නම් උන්වහන්සේට වේදනාව දැනෙනවා නේ. ඉදෙනවා නේ. ඒ කායික දුක්ඛය. කායික දුක්ඛය. ඒ දුක නා. පටික සම්පයුක්ත සිත් උපදී හැකි බව තිබේ නම් ඒ තාක්කල් ඒ තනතාවට භය උපදිනවා. ඒ කියන්නේ භයයි කීවේ පටික සම්පයුක්ත සිතෙහි ඇතිවන ද්වේෂයමයි භයාකාරයෙන් ඇතිවන්නේ. ඒ භයයි කියන්නේ ද්වේෂයේම එක පැත්තක්. හරියට එක කාසියක තියෙන පැටි දෙක වගේ. එකක් දේශය අනික භය. පසේ නිකුයි. එහෙමයි භය දක්වන්නේ. දේශයමයි ඇතිවන්නේ. දුක්ඛ සහගත ඔව් ඒ දුක්ඛ සහගත කාය විඥානයේ උපදින්නට හේතු නැහැ. ඒ ඒ නිසා ශරීරයක් නම් තිබෙනවා. කාය විඥානය උපදිනවා. කාය විඥානය උපදිනවා. ඒ දුක් සහගත කාය විඥාණය උපදින්නට හේතු වන කරුණු එහි නෑනේ එහි අඩුනේ ඒ නිසා ඒ මේ කාය විඥානයේ වශයෙන් ඔවුන්ට ලැබෙන්නේ සුඛ සහගත කාය විඥානයේ හේතුව ඔවුන් මේ කරන ලබ පින නිසාම ලබාගත් ආත්ම භාවයක් වුණේ. ඉතින්න්නේ මේ කාම ලෝකෙහි මේ ඒ අනිෂ්ඨ පුත්තබ්බ ධාතුන්ගෙන් කෙරෙන පීඩාව එහි නෑ. නමුත් මානසික වශයෙන් ඇතිවන දුක ඔවුන්ට තිබෙනවා. ඔවුන්ට මොකද? මේ මානසික වශයෙන් ඇතිවන පීඩාවක් ඔවුන්ට තිබෙනවා. ඒ නිසා දැන් ඔය ක්‍රීඩා කදුසික දේවතාවෝය මනෝ කදුසික දේවතාවෝය කියලා දෙවිවරු කොටස් දෙකක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්මජාල සූත්‍රයේදී දේශනා කොට වදාළා. ඒ මනෝ කදුසික දේවතාවෝය කියන්නේ ඒ අයට මේ අනිත් දෙවිවරුන් පිළිබඳව ඇතිවන ඇතිවන තරහව තරහව ඕනගේ දැන් Tamange පිරිවරක් සමග වීතියට බහලා ගමන් කරන විට අන්‍ය දෙවියෙකු Tamanට මේ හරස්ව හිටිනවා නම් බාධා කරනවා නම් Tamange තිබෙන මහේශාක්‍ය බව මැඩගෙන වාගේ ඉදිරියට යනකොට ඒ එයින් අඩු දෙවියාට ඇති වෙන තරහව. ඒ තරහ වෙලා Taman අනිත් එක්කෙනාත් සමග තරහ වීම හේතු කොටගෙන තමාගේ ද්වේෂයට වැඩෙන්නට හේතුවක් වෙන්නේ වැඩෙන්නේ නැහැ අනිත් එක්කෙනා ඒකට ප්‍රතිචාරයක් උදැක්කුවා. නමුත් ඔහු හරියට මේ එහෙමනේ තරහව කියන එක බෝ වෙන දෙයක් නෙමෙයි. මේ කෙනෙකුට තරහ ගියාම තරහ කෙනෙකු සමග ඒකනත්තටත් මේ තරහව බෝ වෙනවා. එහෙමයි සාමාන්‍ය සිද්ධිය. එහෙම බොවුනාම ඒ දෙවියන් තරහ වෙනවා. තරහව ගෙන්නාගෙන බලවත් වුණාම උත්සන්න වුණාම ඒ තරහවෙන් දැනුණු ශරීරය තවදුරටත් එහි තවතින්නට බෑ. ඒ නිසා මොකද වන්නේ? ඔවුන් චිත වෙනවා. ඔවුන් චිත වෙනවා. ඒ එහෙම දෙවිවරු තමයි මනෝපදූෂිත දේවතාවෝ කියන්නේ. මනෝපදූෂිත දේවතාවෝ. කිඩාපදූෂිත දේවතාවෝ කියන්නේ ඔවුන් ක්‍රීඩාලෝලක් වෙන්නේ. පංචකාමයේදී දෙව්ලොව තිබෙන්නේ. දෙව්ලොව සැප වශයෙන් ගන්නට තිබෙන්නේ වෙන මොනවාද? දෙව්ලොව සැපේ කියන්නේ මේ මෙහිදී තිබෙන මෙහිත් අපි සැපේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාමයන් නිසා ලබන ආස්වාදය. ඒක තමයි සැපයි කියන්නේ. ඒ කියන්නේ අර දෙවියෙක් කීවේ නතේ සුඛං පජානಂತಿ යේ නපස්සන්ති නන්දනං ආවාසං නර දේවානම් තිදසානම් යසස්සිනා. ඒ දෙව්ලොව නන්දන වණේ කියන එක යමෙක් දැක්කේ නැත්නම් ඒක නැත්තා සැප යනු කුමක්දයි දන්නා කෙනෙක් නොවේ ඒක. කියන්නේ සැපය කියන්නේ කුමක්ද දැනගන්නට මේ දෙව්ලොව නන්දන වණේ දකින්නට ඕනේ. ඒ දෙවියට අදහස දෙවියාගේ අදහස වූයේ ඒක. එතන තිබෙන්නේ පංචකාමයි. මෙන්න මේ පංචකාම සම්පත් තමා දෙව්ලොව තිබෙන්නේ මේ මිනිස් ලොව තිබෙන්නේ සැපයි කියලා ගන්නවා. දැන් ඊට වඩා උසස් සැප හිතෙනවා. ඒවා निराமிස සැප. निराமிස. දැන් ඔය භාවනාවේදී කෙනෙකුට ලබන ලැබෙන සැපය. ඒ සැපය निराமிසයි හැබැයි සමහරේ ඒ හේතු කොටගෙන ඒ සාමිස බවට හරව ගන්නවා. ඒ निराமிස සැපයක් පිළිබඳවයි කියන්නේ. ශුඤ්ඤාගාරං පවික්ඛස්ස සංකචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රතී හෝති සම්මා ධම්මං විපස්සතු යතෝ යතෝ සම්මසති කන්ධානං උදයබ්බයන් ලබති පීතිපාමුජ්ජං අමතං විජානතං එතන දක්වන්නේ ඒ විදර්ශනා කරන යෝගාවචරයා තමන්ගේ විදර්ශනා කර්මස්ථානය දියුණු වීම නිසා ඒ අවස්ථාවේදී තමාට මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැකීම මනසේ සිදුවන අවස්ථාවේදී ඒ දකිමින් උපදනා වූ ඒ සිතේම ඇතිවන බලවත් ප්‍රීතිය. ප්‍රීතිය කාමාවචර කුසල් සිත්වල ලැබෙන ප්‍රීතියක් ඒ ප්‍රීතිය ඇති වුණාම ඒ තරත්තා හිතනවා මේ විදිහේ ප්‍රීතියක් Tamanට මීට කලින් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ ප්‍රීතියට ඇලෙනවා. ඒ ප්‍රීතිය නැවත නැවත ඇති වෙනවා නම් හොඳයි කියන මෙහෙම හැඟීමක් ඔහුට ඇති වෙනවා. අන්න එතකොට ඒ ප්‍රීතියට ඇලෙන බවක් උපදිනවා. ඒක භාවනාවට බාධාවක්. ඉතින් එහෙම ප්‍රීතියක් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අමානුෂී රතිය කියන්නේ. අමානුෂී රතිය කියන්නේ මිනිසුන්ට ඇතිවන ප්‍රීතියක් නෙවෙයි. නිකන් දිව්‍ය ප්‍රීතියක් වගේ. ඒයින් පෙන්වන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස පුට්ඨබ්බ කියන පංචකාභයන් නිසා කෙනෙකු ඇති කරගන්නා ප්‍රීතිය වගේ ප්‍රීතියක් නෙවේ. ඒ ප්‍රීතිය කාටද උපදී වඩන්නේ? කාටත් ඒ අවස්ථාවවලදී ඒ පංචකාමයන් නිසා උපදනා වූ ප්‍රීතිය සොම්නස්සිතේ උපදින හට ගන්නවා. ඉතින් මේ ප්‍රීතිය අපට ඒ තරම් පුදුම සහගත සිද්ධියක් නෙවෙයි. පුදුම සහගත දෙයක් නෙවෙයි. දැන් සමහරු එහෙම ප්‍රීති වෙනවානේ යම් යම් දේවල් දීලා යම් යම් දේවල් මේ දුම් වශයෙන් ඇදලා ඒ ඒ ප්‍රීතිය එහාට ඇති කර ගන්නවා. නමුත් එහෙම ප්‍රීතියක් නෙවෙයි මේ. ඊට වඩා බොහෝම උසස්. ඒක අමානුෂික ප්‍රීතියක්. අමානුෂිකයි. ඉතින් මේ ප්‍රීතිය මේ භාවනා කරන්නේ ලබන ප්‍රීතියක්. භාවනා කරන්නේ. ඒ ප්‍රීතියට පවා ඇලෙන එක භාවනාවෙන් පිරිහීමට හේතුවක් වෙනවා. භාවනාවෙන් පිරිහීම. ඒ නිසා මේ වාර්ථ මෙනෙහි කරලා ඒ දුරු කරගෙන ඉදිරියට යන්නට තිබෙන්නේ. මම ඒක කීවේ ඒ විදිහේ ප්‍රීතිය තිබෙනවා. ඒ ලෞකික ප්‍රීතියක්. ලෞකික ප්‍රීතියක්. ඒ ප්‍රීතියට වුණත් නිරාමිස වශයෙන් ලැබෙන එහෙම ප්‍රීතියකට වුවත් කෙනෙක් ඇලුනොත් ඒ ඇලීම නිසා ඒක සාංශ බවට හැරෙනවානේ. නේ? එතකොට නිකන් Taman ඒ ප්‍රීතිය උපදවා ගැනීමට ලැස්ති බොහොම ආශා කරනවා. ඒ ආශාවට මුන අවස්ථාවක්වත් දෙන්නට නෙවෙයි මේ විදර්ශනාව තිබෙන භාවනාව. ආශාව මඩින එකනේ. ලෝභය ලෝභ මොන සිද්ධ? ඔව් ලෝභය. ඒ සියුම් වශයෙන් උපදනා වූ ලෝභ හේතුන් කියන නිකාන්ත කියන්නේ ඒකනේ. දැන් දැන් දෙවිවරුන්ට දෙවිවරුන්ට ලැබෙන හිම ප්‍රීතියක් නෙවෙයි. ඔවුන් මේ පංචකාමයන් නිසා ලබන ප්‍රීතිය. ඉතින් ඒ ප්‍රීතියෙන් මුසපත් වෙනවා අය. දෙවිනුතුන් දන්නේ ඒ මුසපත් වෙනවා කියන්නේ. ඈ? ඒක මූර්ඡා වෙන තත්ත්වයක්. සීසන් නැතුව යනවා. ඒකයි මුසපත් වෙනවා. එහෙම මුසපත් වෙලා ඔවුන් <laughs> මේ ලෝකයේ තියෙන දුක පිළිබඳව තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්නේ නැහැ. ඔවුන් හිතනවා ඒ අය හැමදාම ඉන්න පිරිසක් කියලා. සදාකාලික. දැන් ඒක සමහර විටක මේ ලෝකයේ වාසය කරන අයටත් ඇතිවන හැඟීමක් නේ. ඔවුන් මැරෙන බවවත් හිතන්නේ නැහැ නේ. මැරෙන බවවත් හිතන්නේ නැහැ. මේ තමන් ලබන සැප සම්පත් නිසා ඒ මැරෙනවයි කියලාත් හිතන්නේ නැහැ. නැරිලා කොහෙද උපදින්න කියලාත් හිතන්නේ නැහැ. ඔවුන්ට ඒව ගැන හැඟීමක් ඇති වෙන්නේ නැති අය සිටිනවානේ ලෝකේ. අන්න ඒ වගේ. ඒ වගේ තමයි දෙවිවරු බොහෝ දෙනා. හැමදෙනාම නෙවෙයි. ඒ අතර සිටිනවා දෙවිවරු සමහරෙක් ඒ අය ඒ කාල වෙන් කරගෙන ධර්ම සාකච්ඡා පැවැත්වීම ආදී ඒවාද කරනවා බණ අහන අවස්ථා තිබෙනවා උනේ. එහෙම දෙවිවරුත් ඉන්නවා. එහෙම දෙවිවරුත් ඉන්නවා. නමුත් සැප සම්පත් වලින් මුසපත් වෙලා මේ බලවත් වූ මෝහයෙන් යුක්තව තමන්ගේ කාලය ගෙවන දෙවිවරු බොහෝ සෙයින්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහස වදාරා තිබෙන්නේ මහණෙනි දෙවියන් අතර දෙවියන්ව ඉපද සිටින බොහෝ දෙනා මෙරි ගොස් නැවත උපදින්නේ දෙවියන් වශයෙන් නෙවේ මිනිසුන් වශයෙන් උත් නෙවේ නිරයෙහි තිරිසංග එහෙම නැත්නම් ප්‍රේතයන් වෙයි කියලා බුදුහාමුදුරුවෝ වදාරලා. ඒකට හේතුව මේකයි. ඒකයි කාරණේ. අන්න ඒ නිසායි තමන් වාස් තමන් සිටින්නේ කවර තත්වයක වුණත් කවර තත්වයක කියන්නේ සැපේ අඩු බලවත් සැප තිබෙන ඒ කවර තත්වයක තමන් සිටිතා ඒ තැනත්තා ධර්මය දැනගෙන තියෙන්නට ධර්මය ධර්මයයි කෙනෙකුගේ ඇස් අරවන ධර්මය. ඇස් අරවන්නට ධර්මයේ තිබෙනවා. ඒ සැප සම්පත් කියන ඒවා ඔක්කොම එක රෝගයෙන් ඉවර වෙනවා. සමහර විටක ඒ රෝගාබාධය ඇති වුණාම තම මිතාම ප්‍රිය කළ ආහාරය Tamanට තහනම් එකක් වෙනවා. තම බොහොම ආසයි. නමුත් වෛද්‍ය උපදේශ අනුව ඒක සුදුසුම නැහැ. ඉතින් ඒක නවත්තන්න ඕනේ. තව මේක කියලා තිබෙනවා Taman කැමති. කියන ජීවිතේට ආසමයි ඒව නවත්තන්න. ජීවිතයට කැමති. ඉතින් එහෙම ආත්ම භාවයක් අපට තිබෙන්නේ. මෙන්න මේ ආත්ම භාවයන් පිළිබඳව අප තුල පවත්නා වූ මුලාව අපට ඒක හරියට හරි තේින්නේ නැහැ. ඒ නොපෙනෙන බව නිසා මොකද කරන්නේ? ඒවට අපි ආස කරනවා. ඒ භවයන්ට අපි ආස කරනවා. ඒ ආසාව තමයි විතර දක්වන්නේ කාම රාග සංයෝජනය, රූප රාග සංයෝජනය, අරූප රාග සංයෝජනය. අපි අරූප රාග සංයෝජනය ගැන කතා කරනවා නම් අරූප භව තිබෙනවා හතරක්. ආකාසානං ඡායතන, ය විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේන සංඥාන නා සංඥා. ඉතින් ඒ චුල්ලා ප්‍රීති සහස්සාමි කියලා දක්වනවා ඒ නේව සංඥා නාසඤ්ඤා යකෙනෙහි උපදනා භක්මයා ආවශ්‍යයක් ගත කරනවා මහා කල්ප 84000ක 84000 ඉතින් මේ මහා කල්ප 84000ක් දහසක් එහි වාසය කොට ඒ ධානයේ බලය අරසන් වෙනවා එවිට ඔහු ආපසු ප්‍රතිසන්දි ගැනීම වශයෙන් කාම භූමියට එනවා. කාම භූමියට එනවා කාම සුගතිය. කාම සුගතියට එනවා එක්ක දෙවිය දිව්‍ය ලෝකේ නැත්නම් මිනිස් ලෝක. කාම සුගතියට ඇවි. ඊළඟට ඔහු නැවතත් ධ්‍යාන උපදවා ගන්නවයි කියලා එහෙම නියමයක් නැහැ. ඔහු මෙතෙන්දී Taman ගිය ප්‍රත්‍යඥයෙකු හැටියට එතනදී ප්‍රත්‍යඥ භාවයෙන් මිදෙන්නට බෑ. ප්‍රත්‍යඥයෙකු හැටියටමයි එතනින් චුතවන්නේ. චුතව මෙහි අවිතිපද ප්‍රත්‍යඥයෙකු වශයෙන් සිටින කාලයේදී ප්‍රත්‍යඥයන්ට හුරු පුරුදු දේවල් තිබෙනවානේ. ඒවා කිරීම වශයෙන් ඔහු තවුද කොට ඊළඟ ආත්ම භාවයේදී දේව සංඥා මහ සංඥා කරේ නෙවෙයි අවීචි මහ මිරේකත් ගන්නට පුළුවන්. ඔව් මේ හේතුක පුද්ගලයා. ඉතින් අවීච මහ නිරේතත් යත හැකි. ඒ බව දක්වනවට දැන් බුදුරජාණන් වහන්සේ දෙන්නනවා වදාරලා දෙන්නේ. උක්කිට්ඨා පුඤ්ඤතේජේන කාම රූප ගතින් යත. භවද්ද තම්පි සම්පත්තා පුනා ගච්ඡanti දුක්ගති. පුණ්‍ය බලයෙන් ඔසවා හරියක් කාම සුගතිය රූප භවය අරූප භවය කියන මේවාෙහි අන්තිමට යන්නට තිබෙන තැන හැටියට පෙන්නන නේරු සංඥා මා සංඥා යතරේ කියන භාග්‍රයට ගියා. පුනා ගච්ඡanti දුක්ගතින් කියන්නේ නැවත දුර්ගතියටද එන්නෝය. ඒ දුර්ගතියටද එන්නෝය කියන්නේ එතරින් චුත වෙලා කෙලින්ම දුර්ගතියට යන්නේ නැහැ. නමුත් දුර්ගතියේ නැවත ඉපදීම නැවත් වූ කෙනෙකු නොවේ. ප්‍රත්‍යඥයෙකු සිටියේ. දැන් ආර්යේකෝ හැටියට නම් භක්ම ලෝකයට ගියේ. ඒ අය මෙහාට කවදාවත් එන්නේ නැහැ. ඔව් සෝවන් වෙලා ගියා නම් භක්ම ලෝකයක. එහෙන් එන්නේ නැහැ ආපහු. ඔව් ඔක්කොම යන්නේ. මේ අමාරු එක තමයි සෝවාන් වීම. ඒක පැත්තකින් බලු විට ඒ මොකද ප්‍රත්‍යඥ භාවය ඉක්මවීම සිදුවන්නේ එතෙන්. ඒ තනත්තා සෝවාන් වීම හේතු කොටගෙනයි. දුරු කරන ඒවා ගැන අපි මෙතන මේ පාඩමේදී සාකච්ඡා කළේ නැහැ. අර දිට්ඨි විචිකිච්ඡා කියන සංයෝජන දෙකනේ නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරා තුනක්. සංයෝජන තුනක්. දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, සීලබ්බත පරාමාස සංයෝජනය. මේ තුන නැති කරලා. ඒ තුන නැති කලේ ඒ තුන ඇතිවීමට හේතු භූත වෙන ඒ තුන නැවත නූපදන ආකාරයෙන් දුරු කිරීමට බාධාවක් පැවති අවිද්‍යාව නිසා. තේරෙනවනේ? ඒකට මේ සක්කාය දෘෂ්ටිය ඇති කර ගැනීමට ඒ ධිට්ඨිය පමණක් නෙවෙයි හේතු වන්නේ. ඒකට අවිද්‍යාවත් හේතුයි. ඒ මොකද ඒ අවිද්‍යාවෙන් කරන ලද වැසීම නැත්නම් නිස්කන්ධ පංචකය පිළිබඳව ඒ ස්කන්ධ පංචකය පිළිබඳව සක්කාය දෘෂ්ටිය ඇතිවන්නට බෑ. ඒ නිසා තමයි ඒ ඒ ධිට්ඨිය දුරු කර ගැනීමට කරනු ලබන භාවනාවේදී අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව දුරු කරනවා කියන්නේ අවිද්‍යාව පදංග වශයෙන් නැති කරනවා. දැන් විදර්ශනාවේදී කරන්නේ ඒක. මේ කඩපුරාව ඉවත් කරනවා. මේ වැස්ම ඉවත් කරනවා. ඒ වැස්ම ඉවත් කළාම ඇති සතිය පේනවා. ඇති සැටියේ පේන නාම රූප ධර්ම වශයෙන් පේන. ඒවා ඇතිවීම නැතිවීම පේනවා. ඒවා හේතුන් දකිනවා. ওই විදිහට ඒ දැකීම වන්නට එතෙක් ඒවා වසාගෙන සිටි අවිද්‍යාව දුරු වෙන්නට ඕනේ. ඒ නිසා විදර්ශනා කිරීමේ කියන්නේද අවිද්‍යාව දුරු කිරීමේ ව්‍යාපාරයක් උත්සාහයක් විදර්ශනා කරනවා. එතකොට අවිද්‍යාව දුරු කරනකොට අවිද්‍යාව තමයි මේ ක්ලේශ ධර්ම සියල්ලගේම මුදුනක්. ඒ ක්ලේශ ධර්ම සියල්ලගේම මුදුනා මුල සිටින්නේ අවිද්‍යාව. ප්‍රධාන. ඒ නොදැනීම නිසා. ඒ කියන්නේ නොදැනීමේ කියන්නේ ඒ අවිද්‍යාව මුලාව. ඒ මුලාව දුරවන්නට දුරවන්නට මොකද වන්නේ? මොකද වන්නේ? ඒ මුලාව හේතු කොටගෙන උපදවා ගනු ලබන කෙලෙස් අකුසල ධර්ම තිබෙනවානේ. නැත්නම් මේ මුලාව නිසා ඇතිවන අකුසල ධර්ම ඒවාද ක්‍රමයෙන් දුර වෙනවා අඩු වෙනවා. ඒකයි යම් අවස්ථාවකදී යම් අවිද්‍යාවක් නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන ඒ සංයෝජන ධර්ම උපදීද ඒ අවිද්‍යාව දුරු වී යනවා මේ සංයෝජන ධර්ම නැති වෙනකොට ඒ නිසානේ එතෙක් එතෙක් ඒ තැනත්තාට නොපෙනුණු, දක්නට නොලැබුණු නිර්වාණ ධර්මය හෙතෙම සාක්ෂාත් කරගන්න. සෝවාන් මාර්ගඥානියෙන් නිවන සාක්ෂාත් කරගන්න. ඒ නිවන සාක්ෂාත් කිරීම නිසා ඒ තැනත්තා කීන නිරයෝන්හි කියන එක. නිවනයි සාක්ෂාත් කරේ. ඒ නිසා සිදුවුණු සිද්ධිය කුමක්ද? කීන නිරයෝන්හි, කීන තිරච්ඡාන යෝනි, කීන පෙත්තිවිසයෝ සෝතාපන්නෝ හමස්මි අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන එහෙම තත්වයකට පැමිණි. කීන නිරයෝමි නිරෙහි උපදින්නට යම් හේතුන් ප්‍රත්‍යයන් තිබුණි නම් ඒ සියල්ලම නැති කළා. ඒ නිසා මොකද වෙන්නේ? නිරෙහි උපදනා වූ නිරෙහි ලබන ආත්ම භාවයන් පංචස්කන්ධයන් ඊට පස්සේ ඔහු පිළිබඳ වූ වල ඇතිවන්නේ නැහැ. කීන නිරයෝම කීන තිරච්ඡාන යෝනි තිරිසන් යෝනියට පැමිණීම නැත්නම් තිරිසන් භවයට පැමිණීමට හේතු වන යම් අකුසල ධර්ම තිබුණි නම් ඒවා මේ සෝවාන් මාර්ගයට පැමිණීමත් සමගම නැතිව යාම නිසා තිරිසන් භවට ඉන්පස්සේ ලැබෙන්නේ නැහැ. එන්නේ නැහැ. මේ ලෝකයේදී වුණත් තිරිසනෙක් හැටියට වැඩ කරන්නේ නැහැ. සමහර මිනිසුනුත් තිරිසනුන් හැටියට ක්‍රියා කරන එහෙම තත්ත්වයක් නෑ උන්. තිරච්ඡාදම. කීන පෙත්ති විසයෝ. പ്രേත භවත පැමිණීමද නැති කරනවා. යන්නේ යම් പ്രേත භවකට පැමිණීමට හේතු වන අකුසල ධර්ම කර්ම ඔහු නැති කරනවා. പ്രേත භවට පැමිණෙන්නේ නැහැ ඊට පස්සේ. සෝතාපන්නෝ හමස්මි ඒ තැනැත්තාට තමා පිළිබඳවම කියා ගන්නට පුළුවන් මම සෝවාන් වූයෙක් නී. අනුන්ට කියන්නේ නෙවෙයි. සෝතාපන්න. හා? ඒ ඒ තමන් නිවන සාක්ෂාත් කළ නිසා. හැබැයි ඉතින් ඒකට තමන් ඒ දැනගන්නට තමන් දැන් සමහරෙක් සිටිනවා තමන් ප්‍රහීන කළ කෙලෙස් පිළිබඳව හා ඒ ඉතිරිව තිබෙන කෙලෙස් පිළිබඳව මේ ප්‍රත්‍යවේක්ෂාව පවත්වන්නේ නැති අය. ඒ නිසානේ අර මහා නාම සාක්‍යයන් බුදුරජාණන් වහන්සේගෙන් අහලා තිබෙනවානේ. Tamanට ඉතිරිව තිබෙන කෙලෙස් මොනවද කියලා. ඒ මොකද ඒවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් නොපැවැත්වුවොත් ඒවා ගැන නොදැනී සිට නොදන්නා නොදන්නා කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් නිවන සාක්ෂාත් කරගන්න. ඒ නිවන සාක්ෂාත් කළ නිසා නිවන සාක්ෂාත් කරනවා ඒ පමණක් නෙවෙයි. දැන් ඒ නාම රූප ධර්මයන් පිළිබඳ වූ තත්වාකාරය ඔහු දුටු කෙනෙක්. සෝවාන් පුද්ගලයා කියන්නේ දුටු කෙනෙක්. ඒ තනත්තා මෙලොවදී සෝවාන් වෙලා මේක පසු අපි ගනිමු මිනිසෙක් හැටියට උපන්නයි කියන්නේ. ඒ මිනිසෙක් හැටියට ඉපද සිටින කල්හි Taman කලින් ඒ ඒ જાතිෙහිදී සෝවාන් වූ බවක් Taman දන්නේ නැහැ. නමුත් ස්වභාව වශයෙන්ම යම්කිසි අවස්ථාවකදී තමන්ට මේ පංචස්කන්ධය පිළිබඳව යම් ඒකේ තිබෙන ආදීනව පක්ෂය පිළිබඳව තමන්ගේ සිතේ පැත්තට හැරුණොත් හැරුණොත් හරියට බොහෝ කලක් අහස දෙස නොබලා සිටි දැනැත්තෙකු යම්කිසි දවසක අහස බලන විට තමන්ට චන්ද්‍රයා දක්නට ලැබෙන්නේ අංශයේද ඒ වගේ කොතෙක් කල තමන් මේ පිළිබඳව මෙනෙහි කිරීමක් නොකොට සිටියක් නොකොට සිටියත් යම් කිසි අවස්ථාවකදී ඒ පිළිබඳව මෙනෙහි කිරීම පවත්වන විට අර ධර්ම වහා පෙරෙන්නට පටන් ගන්නවා. එහෙම තත්ත්වයක්. ඒ මොකද ඒ සෝවාන් මාර්ගයයි කියන්නේ මේ ලෝකෝත්තර ධර්මයේ ධර්මයක් වන නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන සිත. ඒක අරමුණු කරන සිත. ඒ අරමුණු කිරීමේදී උපදනා වූ ඒ සිතේ හටගන්නා ප්‍රඥාවයි කියන නුවණ නුවණ ලෝකෝත්තර නුවණ. ඒක ලෞකික නෙවේ. ඒ ලෞකික தത്വෙහිදී කවදාවත් උපන්නේ නැහැ. ලෞකිකව කියන්නේ ඒ කියන්නේ ප්‍රත්‍යඥව සිටියේදී කවදාවත් නූපං මේ ඒ ආර්ය භාවයට පැමිණීමත් සමග ඇතිවන්නා වූ සිතක්. මාර්ගසිත. ඉතින් ඒ සිතෙන් නිවන දැක්ක සත්‍ය අවබෝධ කළා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ රාතන් වහන්සේ තරමින්ම අවබෝධ නොකළත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ අවබෝධය නිසා තමයි ඒ තැනැත්තා ඊට පස්සේ මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍යය විශ්වාස කරන්නේ පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නිසාමත් නෙවෙයි. Taman ප්‍රත්‍යක්ෂ කළ නිසා. ප්‍රත්‍යක්ෂ කළ නිසා. ඒ නිසා තමයි අපරප්පච්චයෝ සත්තු ශාසනය කියලා එකයි. අපරප්පච්චයෝ සත්තු ශාසනය. සත්තු ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනුශාසනය. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පිළිබඳව තමාට යම් ශ්‍රද්ධාවක් කලින් පැවතුනේ නම් තිබුණේ නම් ඒ තිබුණේ පරප්පච්චයයි. පරප්පච්චයේ කීවේ බුදුරජාණන් වහන්සේගෙන්ම හෝ වෙනත් ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හෝ ඇසීම නිසා ඇති කරගත්ත විශ්වාසයක් ශ්‍රද්ධාවක් ශ්‍රද්ධාවක් නමුත් සෝවාන් වීමත් සමගම ඔහුට ඇතිවන්නේ Taman දැකීම නිසා උපදනා වූ ශ්‍රද්ධාවක් දැන් සමහර විටක කෙනෙක් යමක් පිළිබඳව කතා කරන විටත් කියනවානේ නේ එහෙම කියනවානේ ඕක කොයිතරම් කීවත් මම විශ්වාස කරන්නේ නැහැ මේ කාරණේ මගේ ඇහෙන්න දැක්කයි කිය. ඒ මේ ඇහෙන් දැක්ක දේවල් ගැනයි කියන්නේ. මේ තැනත්තා ලෝකෝත්තර නුවණින් දැක්ක දෙයක්. දැක්ක తත්වයක්. ඒ නිසා කවුරු මොනවා කීවත් Tamange ඒ දැකීම පිළිබඳව කාටවත් බෑ ඒක වෙනස් කරන්න. ඒකයි අපරප්පච්චය නිසා Tamanම ප්‍රත්‍යක්ෂ කළ හේතු වෙන්නේ. හේතුවෙන් වෙන කවුරුවත් කියා කීම නිසා පිළිගන්නවා නෙවෙයි. තමාම දුටු නිසා. ඒ දුටුවයි කියන්නේ ඇහෙන්නේ නෙවෙයි. නුවණින් ලෝකෝත්තර නුවණින් දැක්ක නිසායි Taman දැන් පිළිගන්නේ. ඒ නිසා එබඳු තත්වයකට පැමිණි පුද්ගලයාට ධර්මයේ පිළිබඳවත් මසුල්කමක් ඇතිවන්නේ නැහැ. මේ පිළිතුරු දන්නවනේ ශ්‍රද්ධාව පිළිබඳව කියන තැනදී ශ්‍රද්ධාවේ ලක්ෂණ දක්වන තැනදී එන්නේ දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු විච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති විච්ඡති දස්සන කාමෝ සීලවතං සිල්වතුන් දැකීමෙහි කැමැත්ත ඇත්තේය දස්සන කාමෝ සද්ධම්මං සෝතු විච්ඡති බණ ඇසීමටද කැමති කෙනෙක් සද්ධම්මං සෝතු විච්ඡති විනේය මච්ඡේර මලං මසුරු මල දුරු කිරීමෙහිද යෙදුණු කෙනෙක්. දුරු කෙනෙක් අන්නේ ඒ කරුණ වලින් එතනත්තාව දැනගන්නට පුළුවන් එතන ශ්‍රද්ධාව ඇති කෙනෙක් කියලා. එතකොට මේ සෝවාන් පුද්ගලයාට ඇතිවන්නේ ලෞකික ශ්‍රද්ධාවක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව ලෝකෝත්තර ශ්‍රද්ධාව. ඒ ලෝකෝත්තර ශ්‍රද්ධාව ඇතිවීම හේතු කොටගෙන ඒ ලෞකික ශ්‍රද්ධාව දිනු වූ කල්හි දුරවන්නා වූ මසුරු මල ලෝකෝත්තර ශ්‍රද්ධාව ඇති වූ කල්හි කොයිතරම් දුරට නැතිව යනවා ඇද්ද? එහෙම පිටින්ම නැති යන මස්රුපා. ඒ නිසා දැන් ලෞකික ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවත් වූ කෙනෙකුට වත් ඇතම් විටක තමාගේ දේ පිළිබඳව මසුරු මල උපදින්නට පුළුවන්. අන්‍ය දේවල් පිළිබඳව එසේ වෙතත් ඒවා ගැන කියනම කවරේද? තමා දන්නා වූ ධර්මයේ පිළිබඳව මසුරු මල ඇතිවන්නට පුළුවන්. ඒ කියන්නේ Taman දන්නවා ධර්මය, Taman ඉගෙනගෙන තිබෙනවා. ඒ තරමටම අනිත් අය දැන ගැනීම තමා නොකමැති වන්නට පුළුවන්. ඒ නිසා දන්න දේ කියා නොදීන්නට පුළුවන්. ඇහුවත් ඕක දැන් දැනගන්නට ඕනේ නැහැ. ඒක දැනගන්න ඕනේ නැහැ කියලා ඒක මග අරවන්නට පුළුවන්. ඒ කාරණේ නොකියා. එහෙම මලක් උපදිනවා. මසුරු කමක් උපදිනවා. ඒකට කියන්නේ ධම්මමච්චරිය කියලා. ධම්මමච්චරිය කියලා කියන්නේ. ඒ ධම්මමච්චරිය උපදින්නේ කාටද? ප්‍රත්‍යඥය. ප්‍රත්‍යඥයේ කුතේ ධම්මමච්චරිය උපදින. ඒ මොන ධර්මයන් මේ මේ ඉගෙන ගන්න දේ පිළිබඳ වූ මසුරු මල. දැන් සෝවාන් වූ කෙනෙකුට නම් ඒ තැනත්තාට ඇතිවන්නේ මසුරු මලක් නෙවේ. තමා ධර්මය ඉගෙන ගත්ත පමණක් නෙවෙයි ඉගෙන ගත්තේ නැති වුණත් ධර්මයේ Taman ධර්මයේ දැක්කා. ඒ නිසා ඒ තැනත්තාට ඇතිවෙනවා අනේ මේ ධර්මය අනිත් අයත් දකිනවා නම් කොයිතරම් හොඳද? ඒ නිසා Tamange සිත නැමෙනවා. අන්‍යයන්ටද ඒ බඳු අනුශාසනයක් කරන්න. කරන්නට සිත නැමෙනවා. ඒ අදහස තමා තුළ බලවත්සේ ඇති ඒ ධර්ම මච්චරියක් උපදින්නේ නැහැ. ඒ ලෝකෝත්තර ධර්ම පිළිබඳව කෙනෙකුට එහෙම ධම්ම මච්චරියක් ඇතිවන්නේ නැහැ. මොකද තමන් මේ සාන්ත බව, ඒ සාන්ත ධර්මය ප්‍රත්‍යක්ෂ කළ හේතුවෙන් නිසාම Tamanගේ සිත නැමෙනවා අනුන්ටත් ඒ සාන්ත ධර්මය අවබෝධ කිරීමට. ඔවුන්ද උනන්දු කරවීමේ කැමැත්තක් තමාතුළු උපදිනවා. දැන් මේ සංයෝජන වශයෙන් නම් කාම රාගය, රූප රාගය, අරූප රාගය කියලා සංයෝජන තුනක් දක්වා තිබෙන්නේම ලෝභයෙන් අවස්ථා තුනකට වෙන් කරලා එයින් ගනු ලබන අරමුණු වශයෙන්. තේරෙනවනේ සංයෝජන. ඒක රහණක් බංගල බංග බඳලා පිළිගන්න. ඒ බන්ධනේ පිළෙනවා. ඒ බන්ධනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පිනතුන් අහලා ඇති දිනක් කුසල් රජතුමා වර්ගකාරයන් අල්ලාගෙන ඇරි ඒ ඒ තැන්වල බඳලා දාලා තිබුණා. දඬුවම් කරන්නේ. සමහරුන්ව ඔය දඬු කඩේ කියන්නේ දඬු කඳ කියන්නේ ඒකේ දාලා. සමහරුන්ට මාංචු දාලා. සමහරුන්ව ලනු කඳ වලින් බැඳලා. සමහරු ඔය තෘණ වර්ග වලින් කරපු ලනු වලින් බැඳලා. ওই විදිහට දාලා. හාමුදුරුවෝ දැක්කා. පින්ඩපාතේ කරින් හාමුදුරුවන්ට මේ දකින්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේට ගිහින් ඒ කාරණේ සැලකලා. උන්වහන්සේ එතෙන්දී මේ කාරණේම මුල් කරගෙන ධර්මයක් වදාලා ගන්නවනේ. කොහොමද? නතේ බන්ධනං මොකද්ද? ධම්ම වේගතා. යදා යසං දාරුජ පබ්බජංචේ කියලා වෙන්නේ. නතේ බල්හං බන්ධන මා උභීරා යදා රසං දාරුජ පබ්බජංච සාරත්ත රත්තා මනි කුණ්ඩලේසු පුත්තේසු ධාරේසු ච යා අපේක්ඛා ඒතං දල්හං බන්ධන මාහු දීරා ඕහාරි මං සිතිලං උප්පමිච්ඡං ඒතං පිච්ඡත්වාන පරිභජಂತಿ අනපෙක්ඛිනෝ කාමසුඛං පහාය එහෙම වදාන මේතං දල්ලං බන්ධන මාහු දීරා යදා රසං ධාරුජ පබ්බගංච ඕ යම්සේ යම් විටෙක ධාරුජ කියන්නේ ඊවලින් කරපු බන්ධන පබ්බජයි කියන්නේ පබ්බජ කිරුණ ඒ තනකොළ වලින් කඹවිය හදලා කරන ලද බන්ධන. අයසකේ යකඩ යදා යසං ධාරිද කබ්බලම් යකඩ වලින් කරපු මේ බන්ධන කියන මේවා මෙතේ දල්හං බන්ධනං ආ විහිරා බුද්ධ ආදී නුවණැත්තෝ ඒවා දැඩි බන්ධනයෝ යයි නොකියනු ලැබේ. එය කියන්නේ නෑ ඒවා දැඩි බන්ධනයෝ. යදා යසං ධාරිද කබ්බජංච සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු උත්තේසු ධාරේසු ච යා අපේක්ඛා ඒතං දල්හං බන්ධනමාහුති යම් අපේක්ෂාවක් වෙනම් යම් ආසාවක් ඇති වෙනම් මොනවා පිළිබඳව මණි කුණ්ඩලේසු මණි කුණ්ඩලේසු කියන්නේ මේ කනකර ආභරණනේ කුණ්ඩලාභරණ කියලා එහෙම කියන්නේ එයින් දැක්වූයේ උපභෝග පරිභෝග වස්තු ඒ අචේතනික වස්තු සාරත්ව රත්තා මනි කුණ්ඩලේසු පුත්තේසු බාරේසු ච යා අපේක්ඛා පුත්තේසු කීවේ දරුවන් කෙරෙහි බාරේ